තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ අපි පසුගිය සති හතරක් මුළුල්ලේම සාකච්ඡා කළේ නැවැත්ම සඳහා යන ගමනේදී අපේ පැවැත්ම කෙසේ සකස් කරගත යුතුද කියන කාරණය ඒ මාතෘකාව යටතේ ඉතින් ඒ පිළිබඳව අපි මූලික කරුණු පැහැදිලි කිරීම සිද්ධ කරලා අරිය වංශ සූත්‍ර දේශනා පාදක කොටගෙන අරිය වංශ ප්‍රතිපදාව ඇසුරින් අපි එක් සතියක් කරුණු පැහැදිලි කරගත්තා. පසුගිය සතියේට කලින් සතියේ පසුගිය සතිය අපිට ධර්ම සාකච්ඡා කරන්නට අවකාශ ලැබුණේ නැහැ. ඊට කලින් සතියේ අපි සාකච්ඡා කළේ සිගාලෝවාද සූත්‍රයේහි දැක්වෙන යුතුයකම් වගකීම් පාදක කොටගෙන මේ සමාජයේහි අන්‍යෝන්‍ය පැවැත්ම පිළිබඳව තම තමන්ගේ භූමිකාව හඳුනාගෙන කටයුතු කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අපි මූලික පැහැදිලි කිරීමක් සිදු කළා. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සමාජ භූමිකාවන් සම්බන්ධව එකින් එක කරුණු පැහැදිලි කරගන්නට අපට ඒ සඳහා දින කිහිපයක් අපට මේ පිළිබඳව එක් එක් භූමිකාවන් අරගෙන කතා බහ කරන්නට සිදු වෙනවා. අද දවසේ මූලික වශයෙන්ම බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේහි දේශනා කරලා තියෙන පෙරදිග දිසාව හැටියට දක්වලා තියෙන මව්පිය දූදරු සම්බන්ධතාවය. ඒ ඒ කාරණේ එහෙම නැත්නම් මව් මාතෘ පිතෘ භූමිකාව සහ ධාරක භූමිකාව අපි කොහොමද නැවැත්ම සඳහා යන ගමනේදී අපි හසුරුවා ගත යුත්තේ කියන කාරණය ගැනයි අද දවසේ අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් සිගාලෝවාද සූත්‍රය අපි කුඩා කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන නිසා කොයි කවුරුත් දන්නවා. මව්පියන්ගෙන් දරුවන්ට හිතුවේ යුතු යුතුයකම් පහකුත් දරුවන්ගෙන් මව්පියන්ට ඉටුවිය යුතු යුතුයකම් පහකුත් බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේදී දේශනා කරනවා. මේ කාරණා අරගෙන බැලුවහම නිවන් දකින්න තෙක් අපට ගුණ දියුණු කරගෙන මේ මනුස්ස සමාජයක් හැටියට අන්‍යෝන්‍ය සහයෝගයෙන් යහපත්ව පවතින්නට මේ අතර තියෙන මේ අන්තර් සම්බන්ධතාවයේ තියෙන වැදගත්කම ඊටාම හොඳින් අපට දැනෙනවා මේකින් එක කාරණා අරගෙන බලනකොට. දැන් බුදුරජාණන් වහන්සේ දරුවන් හදන වඩන මව්පියන්ට මූලික වශයෙන් දේශනා කරන්නේ ඒ දරුවන් හැදීමේදී කරුණු පහක් ගැන සැලකිලිමත් වෙන්නට ඕන. පාපා නිවාරෙන්ති, කල්යාණේ නිවේසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපේන ධාරේන සංයෝජෙන්ති, සමේ දායජ්ජං නීයාතෙන්ති. එතකොට මේ මේ කරුණු ටික පැවැත්වීම අපිට දැන් නිර්වාණගාමිනී මාර්ගයට අපේ දැන් ප්‍රධාන මාතෘකාව වෙන්නේ නැවැත්ම සඳහා පැවැත්මනේ. දැන් මේ කරුණු සමාජමය වශයෙන් වැදගත් වෙනවයි කියන බව ඕනතරම් අපි කතා බහ කරලා තියෙනවා. දැන් මේ මාතෘකාව යටතේ අපි මේ කතා කරන්නේ නිවන් දකින්නට යන ගමනේදී මේ කරුණ වල වැදගත්කම පොතෙක්ද කියන කාරණයයි. එතකොට දැන් දරුවෙක් හදනකොට දැන් අපි පසුගිය සතිවලත් කතා බහ කළා මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙනකොට අපට පෞද්ගලිකයි කියලා අපි හිතාගෙන හිටියට මූලිකවම මේ මනුලොවට එන්නට අපට අම්මා තාත්තා විසින් තමයි මේ මනුකය සකස් කරලා දෙන්නේ. එතකොට අපි කැමති වුණත් අකමැති වුණත් බලාපොරොත්තු වුණත් නැතත් පිළිගත්තත් නැතත් ඒ මව්පියන්ගේ සහදායකත්වය ලැබුණු නිසා තමයි අපිට මේ මනුෂ්‍ය ලෝකේ ජනිත වෙන්නට පුළුවන්. ඒතකොට මනුෂ්‍ය ලෝකය කියන්නේ අපි පෙර දිනෙහි සිහිපත් කළා ගතසිත දෙකම ශක්තිමත්ව ලබන මනස පුහුණු කරන්නට මනස සංවර්ධනය කරන්නට පුළුවන් සුවිශේෂම ආත්ම භාවය තමයි මනුෂ්‍යාත්ම භාවය. එතකොට මේ විඥාන પરම්පරාව සංසාරික අරගෙන ආවා වුණා මෞපිය තමයි අපිට කය සකස් කරලා දීලා දරුවා හදනව ඒ වගේම වඩනව ලෝකය දක්වනවා මේ මේ කරුණු තුනම මව්පියන් අතින් තමයි සිද්ධ වෙන්නේ දරුවා හදනවා කියලා කියන්නේ දරු කලලයක් ජනිත කරලා විඥාණයකට සම්බන්ධ වෙන්නට අවස්ථාවක් සලස්වලා දීලා ජීවියෙක් හැටියට ඒ දරුවා නිර්මාණය කිරීම සිද්ධ වෙන්නේ අම්මා තාත්තා ඊළඟට ඒ දරුවා පෝෂණය කිරීම ඒ පෝෂණය කිරීම කායික වශයෙන් උත් මානසික වශයෙන් උත් දෙපැත්තෙම පෝෂණය කිරීම සිද්ධ වෙන්නට ඕන. එහෙම නොවුනොත් කයින් පමණක් ඒ දරුවා පෝෂණය කිරීමෙන් අපට මනුෂ්‍ය දරුවෙක් නිර්මාණය කරන්නට පුළුවන් කමක් නැහැ. එතකොට මනුෂ්‍යත්වය ගොඩනගන්නට ඒ දරුවා මානසික වශයෙන් පෝෂණය කරනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි ලෝකය දකින්නට ප්‍රඥාව අවදි කිරීම. එතකොට මේ කාරණා තුන තමයි මෞපියන් භූමිකාවේ ප්‍රධාන වගකීම් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේතා. ආපාදකා කියලා කියන්නේ දරුවා ජනිත කිරීම, නිර්මාණය කිරීම, පෝසකා කියලා කියන්නේ කායිකව මානසිකව පෝෂණය කිරීම, ඉමස්ස ලෝකස්ස දස්සේතාරු මේ ලෝකය දකින්නට මඟ පෙන්වීම, දකින්නට සැලැස්වීම. එතකොට දැන් ඒ දරුවා කායික වශයෙන් වර්ධනය කරන්නට මව්පිය ඒ මෑණියන්ගේ ආහාර පානම ඒ දරුවාට උපකාර වෙනවා 아무තුවෙන් ඒ පිළිබඳව ලොකු වෙහෙසක් ගත්තේ නැති වුණාට. එතකොට මව්පියන්ට විශේෂයෙන්ම යහපත් සත්පුරුෂ මිනිසෙක් නිර්මාණය කරන්න නැවැත්ම සඳහා නිවන් දැකීම සඳහා ගුණධම් වඩන්නට යෝග්‍ය දරුවෙක් නිර්මාණය කරන්න නම් ඒ දරුවාගේ ගුණාත්මක බව සංවර්ධනය කරන්නට මව්පියන්ට කැප වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ කැපකිරීම තුල තමයි ඒ දරුවා සාංශාරික වශයෙන් ගෙනෙන යහපත් ගතිගුණ අවදි කරගන්නට අවස්ථාව සැලසෙන්නේ. දැන් අපි බොහෝ අවස්ථාවල කතා බහ කරලා තියෙනවා මහදන සිටු පුත්‍රයා වගේ කෙනෙක් ගත්තොත් සාංශාරිකව නිවන් දකින්නට සුදුසුකම් හදාගෙන ඇවිත් තියෙනවා. හදාගෙන ආවට මව්පියෝ කල්පනා කරන්නේ අර ධන සම්පත් දිහා බලලා මේ දරුවන්ට එච්චර වෙහෙසවන්න මහන්සි කරවන්නට ඕන නැහැ. මේ දරුවන්ට මේ තියෙන සම්පත් වලින් සුවසේ ජීවත් වෙන්න පුළුවන් પરම්පරා ගානක් ඉදිරියට උන. ඒ නිසා දරුවන්ට ඉන්ද්‍රිය පිනවමින් සුවසේ ජීවත් වෙන්න ගැන්නුවම ඇති. එතකොට මේ මව්පියන්ගේ වැරදි චින්තනය, වැරදි නිගමනය නිසා අර දරුවා සාංශාරික වශයෙන් නිවන් දකින්නට තරම් සුදුසුකම් ඇතුව ආවා වුණත් ඒ පසුබිම හැදුනේ නැහැ. හැදෙන්නේ නැතුව පාප මිත්‍ර ඇසුරට වැටලා සම්පූර්ණ අර ධනයත් විනාශ කරගෙන ආධ්‍යාත්මික ජීවිතයත් විනාශ කරගන්නට කටයුතු යෙදුණා. එතකොට දැන් නැවැත්ම සඳහා යන, ඒ කියන්නේ නිවන් දැකීම සඳහා යෝග්‍ය මිනිසෙක් නිර්මාණය කිරීමේදී මේ මව්පියන්ගෙන් ලැබෙන සහදායකත්වය කොයිතරම් වැදගත්ද, කොයිතරම් ප්‍රබලද කියන බව අපිට ඒ කාරණයක් එක්කලා හොඳටම තහවුරු වෙනවා. එතකොට දරුවා සාංශාරික වශයෙන් දරුවාගේ විඥානයේ ශක්තිමත් වෙලා තිබුණා වුණත් අර මව්පියන් ඒකට පසුබිම හදලා දෙන්නේ නැතිනම් එතන ඒ සමස්ත ක්‍රියාවලිය අඩපණ වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒතර මාතෘ පිතෘ භූමිකාව තුළ ප්‍රධානම කාර්යභාරයක් තමයි දැන් සතාසියුපාවත් දරුවන් පැටවුන් ජනිත කරනවා. එතකොට ඒක ස්වභාවික ක්‍රියාවලියක්. ඒක සත්ව ගතියෙහි එක්තරා ක්‍රියාවලියක් තමයි ප්‍රජාව එහෙම නැත්නම් પરම්පරාව ජනිත කිරීම. එතකොට මිනිස්සෙක් හැටියට කරන්නේ ඒ પરම්පරාව ජනිත කිරීමේ පොදු ක්‍රියාවලිය පමණක් නෙමෙයි ඒ මව්පියන් විසින් සහාය වෙන්නේ සත්පුරුෂ මිනිස්සෙක් නිර්මාණය කරලා නැවැත්ම සඳහා යන්නට යෝග්‍ය පුද්ගලයෙක් නිර්මාණය කරන්නටයි. එතකොට අන්න එතනදී විශේෂයෙන් වැදගත් වෙනවා අර දරුවා ගුණාත්මක වශයෙන් සංවර්ධනය කිරීම. එතකොට මේ ගුණාත්මක වශයෙන් සංවර්ධනය කිරීම තමයි මේ සිගාලෝවාද සූත්‍රයේ මුල් කාරණා දෙකෙන්ම පැහැදිලි කරන්නේ පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති. එතකොට මේ දරුවා අයහපතෙන් පාපයෙන් අකුසලයෙන් වැළැක්වීමත් මව්පියන්ගේ වගකීමෙහි එක කොටසක්. ඒ වගේම කල්යාණේ නිවේසෙන්ති යහපතෙහි යෙදවීමත් ඒ මව්පියන්ගේ වගකීමෙහි එක කොටසක්. එතකොට මේ අයහපතින් වැළැක්වීම සහ යහපතෙහි යෙදවීම කියන එක ඉපදුනාට පස්සේ විතරක් නෙමේ මව් කුසට ආපු තැන ඉඳලා ඒ මව්පියන් විසින් ඒ එතනට දරුවාගේ මනස පුහුණු කරන්නට ක්‍රියාත්මක විය යුතු වෙනවා. දැන් වර්තමානයේ මේවා ගැන ගොඩාක් පරේක්ෂණ කරලා තියෙනවා. දරුවෙක් මව කුසේ සිටියදීම ඒ දරුවා කොච්චර මව්පියන්ගේ සිතුම් පැතුම් වල ආభాෂය ලබනවද? එමව්පියෝ කතා බහ කරන ක්‍රියාත්මක වෙන ඒ හැම දෙයකම යම්කිසි ආభాෂයක් අර දරුවට ලැබෙනවා. හොඳට හෝ නරකට. එතකොට මව්පියන් ඒ කාල පරිච්ඡේදය තුල ගුණාත්මක වශයෙන් පන්සිල් රකින්නට ඒ වගේම බණ දහම් අහන්නට පින්කම් කරන්නට සුචරිතෙහි යෙදෙන්නට පරෝපකාරයේ පිණිස ක්‍රියා කරන්නට ගැටුම් අවම කරගන්නට මානසික වශයෙන් කෙලෙස් බහුල නොවි මනස පාලනය කරගන්න. ඒතකොට අන්නේ හුරුව තමයි අර දරුවාට යන්නේ පාපයෙන් වළකින්නට. අකුසලයෙන් වළකින්නට. එතකොට ඉපදුනාට පස්සේ ඒ தත්වයට යොමු කරන්න වඩා පහසුවක් ඇති වෙනවා අර මව කුසේ සිටියදීම ඒ தත්වය පුරුදු පුහුණු කළාම දැන් ඔය දරුවන්ගේ ඒ කියන්නේ මිනිස්සෙන් හැටියට ගත්තාම මේ මිනිස් ප්‍රජාවගේ දැන් වර්තමානයේ බුද්ධිය මනින ක්‍රමයේනේ IQ level එක කියලා කියන්නේ. එතකොට ඒ IQ level එක වැඩිම මට්ටමේ අද ලෝකේ ඉන්න ඇතම් ජන කොටස ගත්තාම ඒ අය හුඟක් සැලසුම් කරනවා. දරුවෙක් මව්කුසට ආවට පස්සේ ඒ මෑණියන් ඒ කාල සීමාව තුළ දරුවා බිහි කරන්න කලින් ඒ මෑණියන්ට වෙනම අභ්‍යාස ගණන් ගණිතය පිළිබඳ ගණිත ගැටලු විසඳන්න ගැඹුරින් කල්පනා කරන යම් යම් සමීකරණ විසඳන්න ඒ වගේම නොයෙකුත් බුද්ධිය මෙහෙवला කරන කටයුතු කරන්න ඒ මෑණියන්ව මෙහෙවන එතකොට මේ මෙහෙවීම තුල අර දරුවා මව් කුසේ ඉන්න කාල සීමාව තුල අර දරුවන්ට ආభాෂය යනවා දැන් ඒක අපි මෙහි වුණත් හොඳට දැකලා තියෙනවා විශේෂයෙන් අපි ඒක ගැන කල්පනාකාරීව ඉඳීම නිසා හුඟක් අවස්ථා අපි එහෙම දැකලා තියෙනවා දැන් මෙහෙන් දහම් පාසලේ ගුරුවරයෝ ගත්තාම ඒ අය ගායනයට දක්ෂ අය නර්තනයට දක්ෂ අය එහෙම ගත්තාම ඒ ගායනයට දක්ෂ අයට උපදින දරුවොත් ඒ ගායනයට යම් දක්ෂතාවයක් පෙන්눔 කරනවා. ඒතකොට නර්තනයට දක්ෂ ගුරුවරයන්ගේ උපදින දරුවෝ නර්තනයට දක්ෂ. මොකද අර දරුවා මවකුසට ආපු දවසේ ඉඳලා බිහි වෙන තෙක්ම ඒ මාස ගණනාව මුළුල්ලේ අර මෑණියන්ගේ ඒ ක්‍රියාකාරීත්වය අර දරුවට ආభాෂයක් හැටියට බලපානවා. ඉතින් මේ විදිහට හොඳ හෝ නරක හැම පැත්තකින්ම මෑණියන් සහ පියාණන් සිතන පතන දේ ඒ දරුවාට ඇබ්බැහි වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දරුවා කායික වශයෙන් පෝෂණය කිරීම පමණක් නෙමෙයි මානසික වශයෙන් පෝෂණය කිරීම ඒ මව්පියන්ගේ වගකීමෙහි කොටසක් වෙනවා. එතකොට ඒක තමයි සිගාලෝවාද සූත්‍රයේ පාපා නිවාරෙද්දී කල්යාණේ නිවේසෙන්ති කියලා දක්වන්නේ. එය හුදෙක් ඉපදුනාට පස්සේ කළ යුතු කාර්යයක් පමණක් නෙමෙයි ඒක මව කුසට පැමිණි තැන ඉඳලම ඒ පුහුණුව දරුවාට ලබා දෙන්නට ඕන. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ඒ දරුවන්ට ලෝකය નિවරදිව දකින්නට සහාය වීම. ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ එතකොට ආපාදකා පෝෂකයි මස්ස ලෝකස්ස දස්සේතර දරුවා ජනිත කරනවා පෝෂණය කරනවා මේ ලෝකය දකින්නට සලස්න. එතකොට මව්පියෝ සිතන පතන මව්පියෝ දකින විදිහට තමයි ඒ දරුවා ලෝකය දකින්නට යොමු වෙන්නේ. ඒ මව්පියෝ වැරදි විදිහට නම් ලෝකය දිහා බලන්නේ ඒ දරුවත් වැරදි විදිහට ලෝකය දකින්නට පෙළඹෙනවා. දැන් උදාහරණයක් හැටියට සරලව අපි ගත්තොත් අම්මා තාත්තා මොන විදිහේ ආගමක්ද අදහන්නේ අර දරුවත් ඒ ආගමට තමයි නැඹුරු ඉතාම කලාතුරකින් තමයි ලොකුමහත් වෙනකොට යම් දැනුම් තේරුම් ඇති වයස් මට්ටමකටපත් වෙනකොට ඒ තමන් ඉන්න තමන් අදහන ආගම දොස් සහිතයි නම් ඒක දැකලා තේරුම් අරගෙන වඩා නිවැරදි දර්ශනයක් වෙත යොමු වෙන දරුවෝ ඊටාම කලාතුරකින් ඉන්නට පුළුවන් බහුලවම ඒ ඒ මව්පියෝ යම් ආගමක්ද යම් දෘෂ්ටියක්ද ඇසුරු කොට පවතින්නේ අර දරුවත් ඒ විදිහට තමයි ලෝකය පිළිබඳව කල්පනා කරන්නට දකින්නට පෙළඹෙන්නේ. ඊළඟට මව්පියෝ යම් ජන කොටාශයක් තමන්ගේ වෛරක්කාරයෙන් හැටියට හතුරන් හැටියට හිතනවන අර දරුවට ඒ ඒ ජන කොටාශයෙන් ඒ දරුවට වෙච්ච කිසිම හානියක් නැහැ. දරුවාට කිසිම හතුරුකමක් කරලා නැහැ. හැබැයි දරුවත් අර ජන කොට්ටාසේ තමන්ගේ හතුරන් හැටියට, වෛරක්කාරයින් හැටියට තමයි දකින්නට පුරුදු යම් ආගමික ජන කොට්ටාසයක් අපේ හතුරුය අපට ප්‍රතිවිරුද්ධ අය කියලා මව්පියන් දකින්නට පුරුදු වෙනවා අර දරුවාට ඒ අයගෙන් වෙච්ච කිසිම හතුරුකමක් නැති වුණාට ඒ දරුවත් ඒ විදිහට තමයි දකින්නට පුරුදු මෙන්න මේ විදිහට මේ ලෝකය දකින්නේ කොහොමද කියන එක හොඳට හෝ නරකට සම්‍යක් දෘෂ්ටිකව හෝ මිත්‍යා දෘෂ්ටිකව අගතිගාමීව හෝ මධ්‍යස්තව ලෝකයේ ලෝකයේ පිළිබඳ දැක්ම දරුවාගේ තීරණය වෙන්නේ අර මව්පියන් සිතන පතින දකින ආකාරය මත. ඉතින් තාම කලාතුරකින් තමයි මේ මව්පියන්ගේ රටාවට පරිබාහිරව ඊට වඩා සංවර්ධනය වෙන තැනකට ඒ දරුවට යොමු වෙන්නට අවකාශය සැලසෙනවා. ඉතින් ඒ නිසා දරුවන් හදන මව්පියන් නැවැත්ම සඳහා ඒ දරුවා හදනවා කියන පදනමේ ඉන්නකොට අපි දැන් පසුගිය සතිවලත් සාකච්ඡා කළා ඒ දරුවෙක් සමාජයට දායාද කිරීමේ තියෙන වැදගත්කම. එතකොට මේ වැදගත්කම අර්ථවත් වෙන්න මෙන්න මේ කියන කාරණාත් එක්කලා. එතකොට සිගාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ කාරණා ගොනු කරලා කරුණු පහක් හැටියට දක්වනවා මව කුසට පැමිණි දවසේ ඉඳලම කළ යුතු ඒ වැඩපිළිවෙල වගේම ඉපදුනාට පස්සෙත් ඒ දරුවා වෙනුවෙන් මව්පියන් ක්‍රියා කළ යුතු ආකාරය තමයි මේ පෙන්වන්නේ පාපා නිවාරෙන්ති අකුසලයෙන් අයහපතින් පාපයෙන් දරුවා වෙන් කරගන්නට ඕන කල්යාණේ නිවේසෙන්ති කුසලයට දහමට නැඹුරු කරන්නට ඕන ඊළඟට සිප්පං සික්ඛාපෙන්ති ශිල්ප ඒ කියන්නේ ජීවිතේ පවත්වාගෙන යන්නට සුදුසු යම්කිසි ශිල්පීය අධ්‍යාපනයක් ඒ දරුවන්ට ලබා දෙන්නට ඕනේ. දිවි පවත්වන්නට වෘත්තියක් හැටියට, රැකියාවක් හැටියට, ජීවනෝපායක් හැටියට පවත්වාගෙන යන්නට පුළුවන් ධාර්මික ශිල්ප ක්‍රම ඒ දරුවන්ට හදාරවන්න ඕනේ. මොකද ඒ එහෙම හදාරවන්නේ අර නිවන් දකින්න තෙක් ಗುಣධර්ම වඩන්නට ඒ දරුවා ධාර්මිකව පවතින්නට ඕන මේ සමාජය තුල. දැන් අපි පසුගිය සතිවලත් කතා කළා සමහර කෙනෙක් නැවැත්ම සඳහා යනවා කියලා කිව්වහම ඒ අය හිතන්නේ එහෙනම් රැකියාවත් අතාරින්නට ඕන ඊළඟට මිල මුදල් හරි හම්බ කිරීමත් අතාරින්න ඕන මේ ඔක්කොම අත්හරිමින් සියල්ලම අතහරිමින් යන ගමනක් තමයි අපි ආයුත්තේ කියන විදිහේ හැඟීමක් සමහර විට ඇති කරගන්න. ඉතින් එතනින් එහෙම වුණාම වෙන්නේ නිවන් දැකීම නෙමේ Tamanට අර වර්තමාන ජීවිතේ පවත්වා ගන්නටවත් බැරි මට්ටමකට බරපතල අර්බුදයකටපත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපේ දායක නිවසකම ඒ මව තීරණය කළා පැවිදි වෙන්නට ඕන කියලා. ඊට පස්සේ මේ අදහස කිව්වට පස්සේ ඒ තාත්තත් තීරණය කළා මාත් පැවිදි වෙනවා ඊට පස්සේ දැන් මේ දෙන්නට පැවිදි වෙන්න නම් අර දරුවෝ ගෙදර තියලා යන්න බෑ. ඊට පස්සේ මේ දෙන්න එක්කලා උත්සාහ කරලා කරලා කොහොම හරි අර දරුවන්ටත් මහාන වීමේ සංකල්ප කොහොම හරි කාවැද්දුවා. කාවද්දලා අන්තිමට මුළු පවුලෙමයි පැවිදි වුණා. පැවිදි වෙලා ඊට පස්සේ අර ගෙවල් දොරවල් ආදී ඔක්කොම මම හිතන්නේ කාට හරි ඥාතියින්ට දුන්නා හරි විකුණුවා හරි ඒවා Taman සන්තකේ තියාගත්තේ නැහැ. අන්තිමට දැන් අර තරුණ දරුවෝ පැවිදි කළාට පස්සේ පිරිමි දරුවෝ භික්ෂුන් වහන්සේලා ඇසුරේ පිරිවෙන් ඇසුරු කරගෙන කොහොම හරි මේ යන රටාවත් එක්කලා උන්වහන්සේලා කටයුතු කරගෙන ගියා. නමුත් අර තරුණ ගැහැණු දරුවෝ අර කුඩා කාලේ පැවිදි කළාට පස්සේ අය තරුණ වයසටපත් වෙනකොට ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් ආදී වෙනස් වෙනවා, හැඩරුව වෙනස් වෙනවා. එතකොට අර ආරාමවල විවිධ අර්බුද ඊට පස්සේ එතනින් එහාට මතුවෙනවා. ඊළඟට ඒ ඒ ඇයට නොයෙකුත් අර කාමක පුද්ගලයන්ගේ අවධානය යොමු වෙලා විවිධ ගැටලු මතුවෙනවා. ඊට පස්සේ අන්තිමට එතනින් තව තැනකට යනවා, එතනින් තව තැනකට යනවා. අන්තිමට යන්න එන්න තැනක් නැතිව අවසානයේ තමන්ට ඉන්න තැනක් හොයලා දෙන්න කියලා. පන්සලට ඇවිල්ලා පවා කියපු අවස්ථා තිබුණා. එතකොට ඇයි මෙහෙම වෙන්නේ? මේ අතහරිනවා කියලා කිව්වන් පස්සේ මේ නිනව්වක් නැතුව සියල්ලම අතහැර දාලා අපිට දැන් නිවන් දකින්න පුළුවන්. අපි දැන් මහාන වුණොත් ඔක්කොම හරි. දැන් පවුලේ ඔක්කොම මහාන වුණාම ඒක මහා ආශ්චර්යයක්. ඒතකොට මුළු පවුලම නිවන් දකින්නට පුළුවන්. අන්න ඒ වගේ ආකල්ප ඇති කරගෙන අර පැවැත්ම සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරගන්න. සම්පූර්ණයෙන්ම අවුල් කරගන්න. ඊළඟට තව සමහරු කල්පනා කරන්නේ භාවනා කරන්න යමු වුණාට පස්සේ ඉතින් අපේ නිවන් මඟ හරි. දැන් මේ ජීවිතේ රැකී ආරක්ෂා නවත්තලා, අධ්‍යාපනය නවත්තලා, ඒ සියල්ලම නවත්තලා දාලා අපි භාවනාවට පටන් ගත්තන් පස්සේ අපිට ඉතින් මේ ජීවිතේම පුළුවන් මේක ඉවර කරන්න වගේ හිතාගෙන අර පැවැත්ම සඳහා අදාළ වෙන සියල්ලම අවුල් කරගන්න. ඊට පස්සේ ඒ අයට අර කරගෙන යන භාවනාව කරගෙන යන්නටත් ජීවිතේ පවත්වන්නට ඕනනේ. ඒ ජීවිතේ පවත්වන්නට අවශ්‍ය ධන සම්පත් ධාර්මික උපයන්නට බැරි වෙනකොට ඒ අය නොයෙකුත් වංචනික ක්‍රියාවලට ඒ කියන්නේ පින්කම් කියන ස්වරූපයෙන් අනිත් අයගෙන් රවටලා කොහොම හරි මුදල් ගන්න ওই විදිහෙන් නොයෙක් වංචනික දේවල් වලට යොමු වෙන අවස්ථා අපි සමාජයේ දැකලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට දැන් දිවි පවත්වන්නට විදිහක් නැහැ. පවතින්නට ක්‍රමයක් නැහැ. ඉතින් අන්න ඒ විදිහට මේ නැවැත්ම සඳහා යන ගමනේදී පැවැත්ම කඩාකප්පල් කරගෙන අපිට මේ ගමන යන්නට බෑ. ඒ පැවැත්ම සඳහා හොඳ ශක්තිමත් පදනමක් හදාගන්න ඕනේ. පදනම හදාගන්නේ තෘෂ්ණා මූලිකව ඒව උපාදාන කරගෙන ඒව එලී ගලී සිටින්නට නෙමෙයි. නවත්වන්නට යන ගමනේදී අකුසල් සිදු නොවන හැටියට සමාජයට අනර්ථයක් නොවන හැටියට අවැඩක් නොවන හැටියට ජීවිතේ පවත්වන්නට නම් සුදුසු ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙනගෙන ඊට සුදුසු ධාර්මික රැකීරක්ෂා ආදියට යොමු වෙන්නට ඕන. ඉතින් එතනට යොමු කිරීම මව්පියන්ගෙත් වගකීමක් වෙනවා. දරුවාත් ඒ වගේ ගුණ නුවණින් වැඩෙනවා නම් ඒ දරුවත් සිහිබුද්ධියෙන් හිතන්නට ඕන සුදුසු කල වයස එනකොට කල යුත්ත නොකල යුත්ත තේරුම් අරගෙන කටයුතු කරන්නට ඒ දරුවත් දක්ෂ වෙන්නට ඕන. ඉතින් ඒ නිසා සිප්පං සික්ඛාපෙන්ති. ඒ සුදුසු ධාර්මික ශිල්ප ක්‍රම ජීවනෝපාය සඳහා ඉගැන්වීම. එතකොට ඒක නැවැත්ම සඳහා ගෙන යන ගමනේදී දරුවෙකු වෙනුවෙන් මව්පියන් අතින් විය යුතු යුතුයකමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට ප්‍රතිරූපේන ධාරේන සංයෝජෙන්ති. සුදුසු කුලකාන්තාවක් සමග ආවාහ විවාහ කරන කුලකාන්තාවක් හෝ කුලපුරුෂයෙක් සමග තමන්ගේ පුත්‍රයා හෝ දියණිය ආවාහ විවාහ කර දීම. එතකොට ඒකත් මව්පියන්ගේ යුතුයකමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එතකොට දැන් මෙතන බලන්න දැන් නවත්වන්නටයි යන්නේ. නවත්තනවා කියලා කියන්නේ කෙලෙස් නසනවා. තණ්හාව දුරු කරනවා. කාම බන්ධනයන්ගෙන් නික්මෙනවා. එතකොට දැන් කාම බන්ධනයන්ගෙන් නික්මෙන්න සියල්ල අතහරින්න රාගය දුරු කරන්න තණ්හාව දුරු කරන්න යන ගමනේදී බුදුහාමුදුරු දේශනා කරනවා සුදුසු කුලකාන්තාවක් සමග මේ දරුවන් එකතු කරලා ආවාහල් වහ බන්ධනයන් ඇති කරන්න. ඒතර ඒකම උපියන්ගේ යුතුයකමක් හැටියට. එතකොට දැන් මෙතන බැලූ බැල්මට නැවැත්මක් කොහෙන්ද දැන් මේ මෙතන පැවැත්ම තුල ගිල්ලවනව නේද වගේ එකක් අපට පේනෙන්නට පුළුවන්. ඒකයි අපි අර මුල් අවස්ථාවල පසුගිය සතිවලත් අපි සිහිපත් කළේ විවාහය කියන එක බුදුදහමට අනුව ඒක හුදු කාමක බන්ධනයක් කායික සන්තරපණයක් පමණක් නෙමෙයි. එතන තියෙන්නේ කල්යාණ මිත්‍ර අන්‍යෝන්‍ය සබදතාවයක්. එතකොට කල්යාණ මිත්‍රත්වයෙන් බිරිඳ සැමියාට ಗುಣධම් වඩන්නට උදව් කරන්න ඕන සැමියා බිරිඳට ಗುಣධම් වඩන්නට උදව් කරන්න. එතකොට කායික වශයෙන් ඕනෝන් එකතු වෙලා තෘප්තිමත් ජීවත් වෙනවා වගේම මානසික වශයෙන් උන්ට ගුණාත්මක වශයෙන් තෘප්තිමත් වෙන්නට පුළුවන් පසුබිම. ඒක එක භවයකට පමණක් නෙමෙයි සමහරට නිවන් දකින්න තෙක්ම ඒ සාංශාරික පැවැත්ම අන්‍යෝන්‍ය කල්යාණ මිත්‍රත්වයෙන් යන ගමන. ඒ නිසා තමයි අපිට පෙනෙන්නේ අර නකුල පේත්‍රු නකුල මාත්‍රු ඒ දම්පතීන් දෙදෙනා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා ඒ අය ප්‍රකාශ කරන්නේ අපි කැමති ඊළඟ භවයකත් ප්‍රියශීලීව හමු වෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ එතනදී විග්‍රහ කරන්නේ ඒ සඳහා යෝග්‍ය මානසික පදනම බුදුහාමුදුරු පැහැදිලි කරලා දෙනවා. සද්ධාවෙන්, සීලෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් මේ කරුණු වලින් සමාන වෙනවා නම් ඔවුන්ට පුළුවන් මේ ජීවිතයේ ඕනෝන්ට ප්‍රියව ජීවත් වෙන්නට පුළුවන් මැරෙනකම් ඊළඟ භවයේ ප්‍රියශීලීව හමු වෙන්නට පුළුවන් කියන බව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඇයිද අපිට අපි නවත්වන්නට තමයි යන්නේ. මේක නිමා කරන්නට තමයි යන්නේ. හැබැයි නිමා කරන්නට යන ගමනේදී අපිට අන් අයගේ සහයෝගය නැතුව මේක කරන්නට බෑ. එතකොට එතනදී අපිට අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරන්නට වෙනවා. එතකොට අපි පසුගිය සතිවල සිහිපත් කළ පැවිද්ද තෝරා ගන්නවා නම් ඒ පැවිද්දාගේ කාර්යභාරය ආර්ය බ්‍රහ්මචර්යාව. ගිහි බව තුල තමන් ජීවත් වෙනවා නම් ඒ ගිහි බව තුල තමන් සදාර බ්‍රහ්මචර්යාවයි ආර්ය බ්‍රහ්මචර්යාවකට නෙමෙයි යන්නේ ආර්ය බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් සම්පූර්ණයෙන් බැහැර වීම සදාර බ්‍රහ්මචර්යාවයි කියලා කියන්නේ ලෝක ධර්මතාවයේ මත තමන් තමන්ගේය කියලා වෙන් කරගත්තු ස්ත්‍රිය හෝ පුරුෂයා සමග පමණක් කාම සම්පත් විඳිමින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් ගුණ නුවණ වඩමින් යන ගමන. එතකොට අපි පසුගිය සතියේට පෙර සතියක සාකච්ඡා කළා අරියවංශ පටිපදාව ගැන. ඒ අරියවංශ පටිපදාවේදී කිව්වේ මොකක්ද? මේ ප්‍රත්‍යපහසුකම්. ආහාර නිවාස ඇඳුම් සෞඛ්‍ය පහසුකම් ආදිය මේවා අපට දිවි පවත්වීමේ අවශ්‍යතාවය හඳුනාගෙන පරිහරණය කිරීම. එතකොට ආහාරය අනුභව කරන්න ගියාම තෘෂ්ණාව මතුවෙන්න පුළුවන්. හැබැයි තෘෂ්ණාව මතුවෙනොයි කියලා කෑම කන්න නැතුව ඉන්න බෑ. කෑම කන්න ගිහිල්ලා තෘෂ්ණාව මතු කරගෙන හරියන්නේ නැහැ. තෘෂ්ණාව මතුවෙනොයි කියලා කෑම නොකා ඉඳලා හරියන්නේ නැහැ. අන්න මධ්‍යම ප්‍රතිපදාව. ඒ වගේ තමයි දැන් මෙතන කාම බන්ධනයක් කියලා ආවාහ විවාහ නොවි පවතින්නට පුළුවන් කමක් නැහැ. මොකක් නිසාද ආවාහ විවාහ නොඋනයි කියලා ඔවුන්ගේ කාමක හැඟීම් අහෝසි වෙන්නේ නැහැ. විවාහ නොවි හිටියාම කාමක හැඟීම දුරු වෙනවා නම් විවාහ නොවි හිටියට කමක් නැහැ. එතකොට විවාහ නොවි හිටියත් ඔවුන්ගේ කාමක ආශාවන් විවිධ පැතිවලින් ක්‍රියාත්මක වෙනවා නම් ඒක දුටු දුටු ස්ත්‍රිය සමග දුටු දුටු පුරුෂයා සමග බැඳිලා සසර ගමන පටලවාගෙන අගක් මුලක් නැති පබගාලක පැටලෙනවට වැඩිය හොඳයි ඒ Tamanට තවම ඒ කාමාශාව තියෙනවා නම් ඒක සංසිඳිලා නැතිනම් ඊට යෝග්‍ය ස්ත්‍රියක් ඊට යෝග්‍ය පුරුෂයෙක් හඳුනාගෙන ඒ විදිහට අඹුසැමියන් හැටියට ඒ සදාචාර සම්පන්නව ඒ පැවැත්ම පවත්වාගෙන යනවා. මොකද ඒක විමුක්තියට බාධකයක් වෙන්නේ නැතිව පවත්වන්නට පුළුවන්. නමුත් අර අර විදිහට කාම තෘෂ්ණාව ඇතුළත තියාගෙන විවාහ නොවි පවතිනකොට ඒතනත්තාගෙන් විවිධ විකෘති නැති වෙන්නට එක්කෝ ආර්ය බ්‍රහ්මචර්යාවට යොමු වෙන්නට. එහෙම නැත්නම් සදාර බ්‍රහ්මචර්යාව තුල සංයමයක් ඇතුවේ කාම කාමයේ පවත්වන්නට ක්‍රියාත්මක වෙනවා. කුමක් නිසාද මේ යන්නේ නවත්වන්නට? මේ යන්නේ රාගය දුරු කරන්නට, තණ්හාව ප්‍රහාණය කරන්නට. ඒ තණ්හා ප්‍රහාණය කරන්නට යන ගමනේදී ਸਰව සම්පූර්ණයෙන් ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් Tamanට බැහැර වෙන්නට පුළුවන් නම් එපමණට මනස වැඩිලා තියෙනවා නම් එතනට යන්න පුළුවන්. එපමණට වැඩිලා නැතිනම් Taman නිකන් අගමුල පටලවා ගන්නෙ නැතිව පුළුවන් ප්‍රමාණයෙන් ඒ ඒ තමන්ගේ කාම ආශාවන් සීමා සහිත කරගෙන ඒ සීමා සහිත බවකට සංයමයේ ඇති කරගෙන යන්නවත් පුරුදු වෙන්නට ඒ නිසා මේ විවාහ සංස්ථාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කාම බන්ධනයක් අලුතෙන් ඇති කරන්න පැනවුවක් නෙවෙයි. ඒක ලෝක සම්මත වශයෙන් බුදුහාමුදුරෝ දෙසුවත් නැත සත්ව ගතියක්. ඒක සත්වයන් තුළ සහජයෙන් එන ගතියක් තමයි මේ ස්ත්‍රී පුරුෂයන් හැටියට එකතු වෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ ඒක සදාචාර සම්පන්නව පවත්වා ගන්න කොහොමද? ඒතර සදාචාර සම්පන්නව පවත්වන්නට නම් යෝග්‍ය කෙනෙක් සම්බන්ධ කරගන්නවා. නිකන් කවුරු හරි අර කාම ආසාව සන්තුෂ්ත කරගන්නට කවුරු හරි කෙනෙක් සම්බන්ධ කරගන්නවා කියන පටුතන වෙනුවට අන්‍යෝන්‍ය සහයෝගයෙන් සංයමයක් দমনයක් ඇතුව ඔවුනොවුන් හඳුනාගෙන යන්නට පුළුවන් තැනකට සද්ධාවෙන් සීලයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සමාන වූ කුලකාන්තාවක් හෝ කුලපුරුෂයෙක් හෝ කියන මේ අය තෝරා බේරා ගන්නට දරුවාට උදව් කිරීම මව්පියන්ගේ යුතුයකමක් වෙනවා. එහෙම නැති වුණොත් ඒ සමස්ත પરම්පරාව එතනින් ව්‍යසනයට පතන මුළු මහත් සමාජයේම දෙදරා යන. දැන් අපිට පේනවානේ සමාජය තුල ඒ විදිහේ සංයමයක්, දමනයක් නැතිවීම නිසා ඇතිවෙන බරපතල හානි. ඒතර ඉස්සල්ලා ඒ தත්ත්වයේ තිබුණේ බටහිර ලෝකයේ පමණයි. කැමති කැමති කෙනත් එක්කලා ඉන්නවා. ඊට පස්සේ බැරි නම් අතහැරලා දානවා. තව කෙනෙක් හොයා ගන්නවා. එයාත් බැරි නම් අතහැරලා. ඒතර ඒවාෙහි කිසිදු පදනමක් නැහැ එතකොට. එකම පදනම කය මනස තෘප්තිමත් කිරීම පමණයි. එතකොට බුදුදහම තුල විවාහ සංස්ථාව කියලා කියන්නේ ඒ විදිහට කායික මානසික ආස්වාදය ලැබීමේ හුදු මෙවලමක් පමණක් නෙවෙයි එතන ගුණාත්මක වශයෙන් අන්‍යෝන්‍ය සහයෝගයෙන් සමාජ සංස්ථාව පවත්වමින් යහපත් දරු ප්‍රජාවක් සමාජයට දායාද කරමින් මේ විශ්වයේ අනන්ත විශ්වය තුල මනුලොවට අපි කවදාද යන්නේ කියලා බලාගෙන ගුණධම් වඩන්න අපේක්ෂාවෙන් ඉන්න දරු යම් සත්ව පිරිසකට මනුලොවට එන්නට ඉඩ සලස්වලා දෙන සත්පුරුෂ මව්පියෝ දෙදෙනෙක් තමයි දැන් මේ විවාහ සංස්ථාව තුළින් ගොඩනැගෙයි. ඉතින් අන්න එබඳු ගුණාත්මක විවාහ සංස්ථාවක් නිර්මාණය කරගන්නට දරුවාට උපකාර කිරීම මඟ පෙන්වීම ඊට සුදුසු යෝග්‍ය කුලකාන්තාවන් හඳුනාගෙන සම්බන්ධ කරලා දීම අර අම්මා තාත්තගේ යුතුයකම් කොටස අතරට වැටෙනවා කුමක් නිසාද මේ නැවැත්ම සඳහා කරගෙන යන පැවැත්වීමක් නිසා ඉතින් එහෙම නවත්තන එකක් ගැන මොකක්වත් සංඥාවක් නැත්නම් ඉතින් කැමති කැමති හැටියට පවතින්නට පුළුවන් සත්වසේ උපාවවා. එතකොට ඉතින් ඒක කුසල්ද අකුසල්ද කර්මද ඒ මොකක්වත් නැහැ. ඒවා මානව හිමිකම්, ඒවා සත්ව හිමිකම් නොඑක් විදිහට පනවගෙන අපට ඕන කෙනෙක් එක්කලා ඉන්න අපට පුළුවන්. ඒකට කාටත් තහංචි දාන්න පුළුවන් කියලා. ඉතින් කැමති විදිහකට පවතින්නට පුළුවන් නැවැත්මක් පිළිබඳ සංඥාවක් නැතිනම් එතකොට නැවැත්මක් පිළිබඳව යම් සංඥාවක් අපිට තියෙනවා නම් යම් අවබෝධයක් තියෙනවා නැවැත්වීම සඳහා නම් මේ ගමන යන්නේ අපි ඒ ඒ ඉලක්ක කොටගෙන ඉතින් ඒ ඉලක්ක කොටගෙන යනවා කියලා තමන් තුල කාම තෘෂ්ණාව තියාගෙන නෑ නෑ විවාහ වෙන්නේ කියලා රඟ දක්වන්න පුළුවන් කමක් නැහැ මොකද ඒ පිටින් රඟ දක්වන්න හැදුවට ඇතුළතින් අර කාම තෘෂ්ණාව මතුවෙනකොට ඒතනත්තාගෙන් වෙන්නට පුළුවන් සමාජ විකෘතිය බරපතල එතකොට එහෙම විකෘතියක් නොවි තමන්ට පවතින්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨයි. එතන තමයි ආර්ය බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. එතකොට එහෙම පවතින මට්ටමට තමන්ගේ කාම තෘෂ්ණාව තාම සංසිඳිලා හෝ තමන් අවම කරගෙන නැතිනම් ඒක සංයමයක් ඇතුව පවත්වන්නට තමයි ධාර්මික විවාහ සංස්ථාව බුදුරජාණන් වහන්සේ මේ විදිහෙන් නිර්දේශ කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ කාරණය හරි පරිස්සමෙන් අපි තේරුම් ගන්නට ඕන මෙතන මේ නිවන් දකින්න යන අය බලහත්කාරයෙන් බන්ධනය කරලා සසර පටලවන වැඩපිළිවෙලක් ගැන නෙවෙයි මේ කියන්නේ. නවත්වන්නට යන ගමනේදී තම තමන්ගේ ප්‍රමාණය තේරුම් අරගෙන ඒ දුර්වලකම ටිකෙන් ටික අඩු කරගෙන යන ගමන් මඟ කොයි මේ කියන්නේ. අපි පෙරත් සිහිපත් කළා වේගෙන් යන බස් එකකින් කෝච්චියකින් එක පාට බිමට පැනනොත් අතපය කඩලා එතකොට වේගෙන් යනකොට ඒකෙන් බහින්න පුළුවන් වෙන්නේ මේක ටික ටික වේගය අඩු කරගෙන. ඊට පස්සේ වේගය අඩු කරගෙන ගිහිල්ලා බස් එක සම්පූර්ණයෙන් නැවැත්තුවේ නැතිනම් දැන් ඔය තරුණ ළමයි එහෙම අපි දකින්නේ බස් එක යන්තම් ස්ලෝ කරනකොටම ඒගොල්ලෝ බිමට පැන ගන්නවා හැබැයි පැනලා එකතන නවතින්න බෑ තව ටිකක් අඩි කීපයක් ඉස්සරහට දුවගෙන ගිහින් තමයි ගමනේ වේගය බාල කරගෙන එකතන නවතින්න. එහෙම නැතුව යන බස් එකෙන් බිමට පැනලා එකතන නවතින්න හැදුවොත් එහෙම එහෙමම ඇදගෙන වැටෙනවා. අන්න ඒ වගේ තමයි තමම් දීර්ඝ කාලයක් සසර ගමනේ මේ කාම තෘෂ්ණාවත් එක්කලා රාගයත් එක්කලා ආපු ගමන මම අද නිවන් දකින්නවා කියලා වල එකපාරට නවත්තන්න හැදුවට ඒක නවත්තන්න බෑ. එහෙමනම් ඒ සඳහා සාංශාරික වශයෙන් තමන්ගේ මනස පුරුදු කරලා තියෙනවා. එහෙම පුරුදු කරපු කෙනෙකුට කාමයන්ගෙන් ඈත් වෙලා ආර්ය බ්‍රහ්මචර්යාවට යොමු වෙලා ගිහිව හිටියත් පැවිදිව හිටියත් තමන්ගෙන් ලෝකයට අනර්ථයක් නොවන හැටියට විකෘතියක් නොවන හැටියට තමනුත් රැකිලා සමාජයත් රැකගෙන පවතින්නට පුළුවන්. ඉතින් එහෙම කරන්න තමන් තුළ ශක්තිය නැති නම් අර වේගෙන් යන බස් එකෙන් බිමට පැනලා අතපය කඩා ගන්නවා වගේ වැඩක් කරන්නේ නැතුව මේක ටිකෙන් ටික අඩු කරගෙන යන ගමනකටයි මඟ සලස්වා ගන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් අන්න ඒව තමයි මජ්ක්‍ධිමා පටිපදා සමචරය මේ සමව මධ්‍යම ප්‍රතිපදාවක් හැටියට මේක හඳුනාගෙන තේරුම් අරගෙන යා යුතු ගමනක් කියලා කියන්නේ ඒ නිසා. ඊළඟට පස්වෙනි කාරණේ තමයි සමේ දායජ්ජන් නියාතෙත්තේ. සුදුසු කාලයේදී මව්පියන් සතුව තියෙන දේවල් දරුවන්ට සමව බෙදා හදා දෙන්නට ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද මේ ධනය, සම්පත්, වස්තුව කියන ඒවා මැරෙනකොට අරගෙන යන්නට බෑ. ජීවත් වෙනකන් සුවසේ පවතින්නට පමණයි. එතකොට ඒ තමන් හරිහම්බ කරගත්තු යමක් තියෙනවා නම් ඒක එතනින් එහාට දරුවන්ට පරිහරණය කරන්න, ඒ අයගේ දරුවන්ට පරිහරණය කරන්න, ඒ પરම්පරාවට ඒක පවරා දෙන්නට ඕන. එතකොට දැන් ඊළඟට ගැටලුවක් එනවා. එහෙම පවරා දුන්නන් පස්සේ සමහර දරුවෝ මව්පියෝ ගැන සලකන්නේ නැහැ. නොසලකා හරිනවා. අන්න එතන බුදුරජාණන් වහන්සේ ඊළඟට දරුවන්ට දෙන උපදෙස් ටික දරුවන් විසින් කළ යුතු යුතුයකම් අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතනත් යුතුයකම් පහක් තියෙනවා. භතෝනේ සම්භරිස්සාමි කිච්ඡන්නේ සංකරිස්සාමි කුලවං සම්ඨපෙස්සාමි දායජ්ජං පටිපච්චාමි අතවාපන පේතානම් කාලකතානම් දක්කිනම් අනුපදස්සාපි. එතකොට ඔය කරුණු අර අර මව්පියන් අර විදිහට දරුවන් කෙරෙහි පවතිනකොට දරුවොත් අනිත් අතට ඒ ඒ ධාර්මික සම්බන්ධතාවය මනවින් පවත්වන්නට සැලකිලිමත් වෙන්නට. එහෙම නැත්නම් මේ සමාජ සංස්ථාව බරපතල අර්බුදයකටපත් වෙනවා. අම්මා තාත්තා විසින් තමන් සන්තක සියල්ල දරුවාට පවරා දුන්නාට පස්සේ ඒ දරුවාට එතනින් එහාට යුතුයකමක් වගකීමක් පැවරෙනවා. මොකක්ද? භතෝනේ සම්භරිස්සාමි. එතනින් එහාට මව්පියන් සම්බන්ධව සමස්ත පෝෂණය මව්පියන් නඩත්තු කිරීම පිළිබඳ පූර්ණ වගකීම එතනින් එහාට දරුවන්ට පැවරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දරුවන්ගේ යුතුයකම කොටස දක්වනකොට අර තමන් කෙරෙහි පූර්ණ විශ්වාසය තියලා මව්පියන් තමන් සන්තක දේ පවරා දුන්නාම ඒ දරුවාගේ වගකීම තමයි මව්පියන් පූර්ණ වශයෙන් රැක බලාගෙන කටයුතු කිරීම පෝෂණය කිරීම ඒ අය නඩත්තු කිරීම ඊළඟට කිච්ඡන් නේසං කරිස්සානේ ඒ මව්පියන්ගේ කටයුතු කරලා දෙනවා වගේම මව්පියන් විසින් මෙතෙක් සමාජ සේවයක් කරගෙන ආවනම් ඒ මව්පියෝ විසින් කරගෙන ආපු සමාජ සේවා කටයුතු ටික අඛණ්ඩව පවත්වාගෙන යාමක් දරුවන්ගේ වගකීමක්. ඇයි දැන් මේ මව්පියෝ પરම්පරාවෙන් પરම්පරාවට මේ සමාජයට කරන්නට ඕන යුතුයකම් කොටස තමන්ගේ භූමිකාව ගමේ පන්සලක් තියෙනවා නම් ඒ පන්සලේ දායකයෙක් හැටියට දායක භූමිකාව තුල කෙරෙන්න ඕන යුතුයකම් ටික මව්පියෝ කරගෙන ආවා. දැන් මේ මව්පියන් සම්තක සියල්ල දරුවට පවරලා දුන්නන් පස්සේ මව්පියෝ පෝෂණය කරනවා වගේම දරුවාගේ යුතුයකමක් වගකීමක් වෙනවා. එතනින් එහාට අර විහාරස්ථානය සමග දායකයෙක් හැටියට පැවැත් වූ දායක භූමිකාවට අදාළ කාර්යභාරයන් ටික පැවැත්වේ. ඊළඟට අසල්වාසීන්ට මිත්‍ර ස්වરૂපේ සමාජිකයේ සමාජයේ සමාජිකයෙක් හැටියට ඒ අම්මා තාත්තා මෙතෙක් කාලයක් යම් යම් සංවිධානවල නිලතල දරාගෙන සමාජිකත්වයේ දරාගෙන සමාජික ගාස්තු ගෙවාගෙන අන්‍යෝන්‍ය ආධාර සමිතිවල ඒ ඕනෝන්ට උපකාර කරමින් ගමේ පොදු වැඩවලට සමාජයේ පොදු වැඩවලට ඒගොල්ලෝ යම් කැපකිරීමක් කළා නම් දැන් අර මව්පියෝ වයස්ගත වුණාම මව්පියන් සන්තක සියල්ල දරුවට පැවරුවාම ඊට පස්සේ ඒ දරුවා එයාට තමයි එතනින් එහාට අර සමාජ සේවාව පවත්වාගෙන යාමේ සමාජ භූමිකාව එතනින් එහාට පැවරෙන්නේ. එයිද ඒ ඒවා අඩපණ වුණොත් සමස්ත සමාජයම දෙදරා ඇද වැටෙනවා. ඒතකොට ගුණාත්මක බවක් අපට අපේක්ෂා කරන්න බෑ. ඒතකොට අපි නැවත නැවත සිහි කරගන්න ඕන දැන් මේ නැවැත්ම සඳහා යන ගමනක්. නැවැත්ම සඳහා යන ගමනේදී අපිට වගකීම් දරන්නට බෑ එච්චර දේවල් කරන්න බෑ අනුන්ගේ වැඩ කරන්නට බෑ වගේ හිතුණට එතන අපට සුවසේ ගුණධම් වඩන්න අනිත් සියලු දෙනා දායක වුණු නිසා සහාය වුණු නිසා පමණයි අපට සුවසේ ගුණධම් වඩන්නට පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටික අනිත් අයටත් කෙරෙන්නට නම් අපේ වගකීමක් තියෙනවා යුතුයකමක් තියෙනවා. ඒ අනිත් අය වෙනුවෙන් කළ යුතු යුතුයකම් කොටස බැලවෙන්නට පිළි. ඊළඟට තුන්වෙනි කාරණේ කුලවංශන් තපෙස්සා. දැන් මව්පියන්ගේ වගකීමක් තියෙනවා දරුවාට සුදුසු කුලකාන්තාවක් ආවාහ විවාහ කර දීම ඒක මව්පියන්ගේ වගකීම. ඒ මව්පියන් විසින් යහපත් කුලකාන්තාවක් සද්ධාව සීලය ත්‍යාගය ප්‍රඥාව මේ ගුණාංග වලින් Tamanට පෑහෙන කුලකාන්තාවක් ආවාහ විවාහ කරලා දුන්නහම එය සමග කල්යාණ මිත්‍රත්වයෙන් මේ මෞපිය පරම්පරාවෙන් ආපු මේ පරපුර දිගින් දිගට නඩත්තු කරගෙන යාම අර දරුවාගේ වගකීමක් වෙනවා. එතකොට දැන් මේ ධාරක පරම්පරාවක් ඇති කිරීම. ඒකයි කුල වංශය පවත්වනවා කියලා. කුලවංශේ පවත්වන්නට බැහැ දරු પરම්පරාව ඉදිරියට පවත්වාගෙන ගියේ නැත්තම්. එතකොට මොකද්ද දැන් මේ ආයත් කියන්නේ? ආයත් කියන්නේ Taman මේ Tamanට මේ ලෝකයට ජනිත වෙන්නට පුළුවන් උනේ අම්මා තාත්තා නිසා. එතකොට අම්මා තාත්තා නිසා Tamanට ලැබුණු වරප්‍රසාදය Tamanගෙන් තවත් සත්වයකට ලැබෙන්නට සැලැස්වීම තුල තමයි මේ සමාජ ධාරාව අඛණ්ඩව ඉදිරියට යන්නේ. එහෙම වුණොත් තමයි තවත් අයට ಗುಣධර්ම වඩන්න මනුලොවට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට කෙනෙක් හිතන්න පුළුවන් නෑ ඉතින් අපි දරුවෝ හැදුවේ නැතුවට ඔය ඕනතරම් අනිත් අය හදන්න තමන්ට දරුවන් හදන්නට සුදුසුකම් නැතිනම් තමන්ට නිහඬ වෙන්න වෙනවා එහෙම නැත්නම් ඒකට යම්කිසි කර්ම බාධකයක් තියෙනවනම් ජීව විද්‍යාත්මක බාධකයක් තියෙනවනම් තමන්ට නිහඬ වෙන්නට සිද්ධ වෙනවා හැබැයි තමන්ට සියලු සුදුසුකම් තියෙද්දී පහසුකම තියෙද්දි නිකන් මට කරදර වෙයි මට ගුණධම් වඩන්න බැරි වෙයි මට දුක් විඳින්න වෙයි අන්න ඒ විදිහේ පටු අර්ථයකින් නම් දරුවන් මහදා සිටින්නේ එතන කොයිතරම් සමාජ විකෘතියක් ඇති වෙනවද ඒ වගේම Tamanගේ මනස තුල කොයිතරම් විකෘතියක් ඇති වෙනවද කියන කාරණේ අපි මුල්ම අවස්ථාවල සාකච්ඡා කළා මේ මාතෘකාව යටතේ පසුගිය දේශනවල අපි ඒවා දිගින් දිගට කතා කරලා තියෙනවා ඒ නිසා ගිහියෙක් හැටියට අවාහ විවාහ වෙනවා නම් Tamanට ඒ විදිහේ චින්තනයක් ඇති කිරීම නැවැත්ම සඳහා යන කෙනෙකුට යෝග්‍ය නැහැ. නැවැත්ම සඳහා යද්දී දරුවන් හදන්න නැතුව ඉන්න තරමට තමයි පහසු වගේ බැලූ බැල්මට පෙනෙන්නේ. නමුත් ඒක මනුෂ්‍ය ධර්ම අවදි වෙන, ಗುಣධර්ම වැඩෙන ක්‍රමය නෙවෙයි. එහෙනම් ඉතින් තමන් ආවහල්ලා වෙන්න නැතුව අර බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් ඒ විදිහේ සමාජ සහයෝගයක් දක්වගෙන විමුක්ති මග යන්නට තමන්ට පුළුවන්. තමන් ආවහල්ලා වෙනවා නම් තමන්ටකම් සැප විඳින්නටත් ඕන තමන්ට විවාහ සංස්ථාව පවත්වන්නටත් ඕන හැබැයි අර දරුවන් හදනවා කියන ඒ විවාහ සංස්ථාව තුළින් සමාජයට දායාද විය යුතු කොටස විතරක් තමන්ට කරන්න බෑ කියලා හිතනවනේ එතන තියෙන්නේ තනි ක්‍රම ආත්ම මූලික පටු චින්තනය. ඒබඳු චින්තනයක් ඇති කෙනෙකුට කෙලස් නසන්නට මනස වැඩෙන්නේ නැහැ. මනස අවදි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මේ මේ කරුණු මේ නැවැත්ම සඳහා පැවැත්ම කියන තැනදී අපේ මනස සමබර කරගත යුතු ආකාරය ඉතාමත්ම වැදගත් පරිස්සමින් ඒව ගැන සිතා බලන්නට ඕන මතු පිටින් පෙනෙන දේ නෙමෙයි ඊට වඩා සූක්ෂම යාන්ත්‍රණයක් මේ හැමතැනකම ක්‍රියාත්මක වෙනවා ඒ පැවැත්ම පිළිබඳ ධර්මතාවය අපි තේරුම් ගත්තේ නැතිනම් අපිට කවමදාකවත් මේක නවත්තන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක බලහත්කාරයෙන් කඩා හිරවන්නට පුළුවන් දෙයක් නෙමෙයි සසර ගමන කියන්නේ. ඇයි එහෙම වෙන්නේ කියන එකත් අපි සිහිපත් කළා. මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් ඇත්තේ නැහැ. එතන තියෙන්නේ නාම රූප ධර්ම ක්‍රියාකාරීත්වය. එතන නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන්නට සලස්සුවොත් විතරයි මේ යථා ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කොතනක හරි විකෘතියක් ඇති වෙනවා නම් එතන තනිකරම අර්බුදයක් ඇති වෙන්නේ. මොකද මම කියලා කෙනෙක්වත් සත්වයක්වත් පුද්ගලයෙක්වත් නැහැ. යම් තැනක විකෘතියක් ඇති වෙනවා නම් ඒ ධාමය එතෙන් පටන් ව්‍යාකූල වෙනවා. ඒ ධාමය එතන ඉඳලා විකෘති වෙනවා. එතකොට එතනටට මේක නවත්තනවා කියන තැනකට කොහොමවත් මේ නාම රූප ධර්ම ටික හසුරවන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසයි පැවැත්ම අපට තරම්ම වැදගත් ඊළඟට දැන් අර මව්පියන් තමන් සන්තක දේ දරුවන්ට පවරනවා වගේම දරුවට යුතුයකමක් වෙනවා හතරවෙනි යුතුයකම තමයි දායජ්ජන් පටිපච්චා මව්පියන්ගෙන් තමන්ට උරුම වෙච්ච දේ නිකන් කාලා නාස්ති කරන්නේ නැතිව තමන් පරිහරණය කරන්නත් ඕන ඊළඟ දරු પરම්පරාවට මුණුමුරු මිනිබිරියන්ට මේක සුරක්ෂිත කරන්නත් ඕනේ තමන්ගේ සම්පත්. ඒව නිකන් නැතිනාස්ති කරලා විනාශ කරන්නේ නැතුව. ඇයිද මේවා මේ කාලා මැරෙන්න අපි ඉපදිලා ඉන්නව නෙමේ මේ ಗುಣධම් වඩන්නට නිවන් දකින්නට මේ භව ගමන නිමා කරන්නට යන ගමනක්. ඒ නිසා ඒ ගමන සඳහා අපි මේ සම්පත් උපයාගෙන තියෙන අපිට අච්චර තියෙනවා මෙච්චර තියෙනවා අපි හොයාගත්තු අපිම කාලා විනාශ කරන්න ඕන කියලා නෙමෙයි. ඒ අපි දේවල් හරි හම්බ කරන්නේ කොමකටද? Tamange සුවදායක පැවැත්මට මව්පියන් පෝෂණය කරන්න, අමුදරුවන් පෝෂණය කරන්න, සමාජ සුභසිද්ධියට, සාසනය රකින්න, කුසල දහම් කරන්න, Tamanට උපකාර කරන සේවක සේවිකාවන්ට පඩිනඩි ගෙවන්න මේ මේ හැම දෙයකටම තමයි ඒ උපයන දේ. ඒ නිසා ඒවා නාස්ති කරන පදනමක නෙමෙයි අවශ්‍යතාවයේ අපි අරියවංශ ප්‍රතිපදාව ගැන කතා කරනකොට කතා කළානේ. එතකොට කෑම කන්නේ, ගෙවල් හදන්නේ, ඇඳුම් අඳින්නේ, බෙහෙත් ගන්න, ලෝකෙට පෙන්වන්නටව තමන්ගේ තෘෂ්ණාවට වහල් වෙලාවත් නෙවෙයි මේ සුවසේ ගුණධම් වඩන්නට අවශ්‍ය ප්‍රමාණයේ තේරුම් අරගෙනයි ඒවා පරිහරණය කරන්නේ. එතකොට එහෙම පරිහරණය කරනකොට මව්පියන්ගෙන් Tamanට උරුම වෙච්ච දේ නැතිනාස්ති නොවි සුරක්ෂිත වෙනවා තමනුත් සුවපත්ව ජීවත් වෙනවා තව අනාගත පරපුරකටත් ඒ සම්පත් රැකෙනවා එතකොට අපි පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙනවානේ ඒ තමන්ට අවශ්‍ය ප්‍රමාණය අපි භුක්ති විඳලා අනවශ්‍ය ප්‍රමාණය නාස්ති කරන්නේ නැතුව සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙල ගැන කුඩා කාලේ අපි පාසල් යන කාලේ ඉඳලා අපට උගන්වලා තියෙනවා විවිධ ක්‍රමවලින්. දැන් අපි හැමෝටම හැමෝම දන්නවනේ මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. ඒතකොට මේ කවි මේවා පුංචි කාලේ අර පොඩි දරුවගේ ඔළුවට පවා දාන්නේ ඇයිද? ඒවේ ගැඹුරු අර්ථයක් තියෙනවා. ගහක ගෙඩි හැදෙන්නේ සියල්ල අපිට කාලා වනසන්නට නෙමෙයි. ඒකෙන් අපිට අවශ්‍ය ප්‍රමාණය අපිට ගත්තට වරදක් නැහැ. මොකද සබාධමයේ කොටසක් නිසා අපි. හැබැයි සියල්ල විනාශ කරන්නට අපිට අයිතියක් නැහැ. ඊළඟට දැන් අර මොකටද මුත්තේ බිම හාරන්නේ අර සංවාද කවි පෙළක් අපි පුංචි කාලේ තිබුණේ. එතකොට ඒ සීයා බිමහාරලා අඹෑටයා කියන දැන් මුණුපුරා ඇවිල්ලා අහනවා මොකද්ද මේ කරන්නේ? මේ අඹෑටයා හිටවන. ඉතින් ඕකේ අඹ කන්න සීයා ඉන්නවා. දැන් මම මේකේ අඹ කන්නේ එහෙනම් ඉතින් මොකටද හිටවන්නේ? එතකොට තමයි සීයා පැහැදිලි කරලා දෙන්නේ මේ මේ පැවැත්ම පිළිබඳ ධර්මතාවය. පෙර හිටපු අය හිටවපු අඹ ගස් වලින් තමයි අපි අද අඹ කන්නේ. ඉතින් අපෙන් පස්සේ නායට අඹ කන්නම් අපි අඹ ගහක් හිටවන්නට ඕන. ඒතර මේක තමයි මේ මේ සමාජ යාන්ත්‍රණය සුරක්ෂිත කිරීමේ කරුණා මෛත්‍රිය මුල් කොටගත්තු මධ්‍යම ප්‍රතිපදාව. මම හම්බ කරගත්තු එක මම කාලා විනාශ කරනවා කියන පදනමට එහා ගියපු කරුණා මෛත්‍රියකින් ලෝකය ඇසුරු කරන වැඩපිළිවෙලක් තමයි හැම විටම බෞද්ධයෙක් තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා දායජ්ජ පටිපච්චා මේ අම්මා තාත්තගෙන් ලැබිච්ච දේ අනවශ්‍ය විදිහට විනාශ කරන්නේ නැතිව ඒක සංරක්ෂණය කොටගෙන Taman පවත්වනෝ වගේම අන් අයටත් Tamanගේ දරු પરම්පරාවටත් සුරක්ෂිත කොට තැබීම ආවාහ විවාහ වෙන දරුවෙකුගේ වගකීමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට පස්වෙනි කාරණේ හැටියට මව්පියන් ජීවත් වෙලා ඉඳද්දී අපෝපස්ථාන කරනවා වගේම මිය පරලෝකියාට පස්සේ ඒ අය වෙනුවෙන් කුසල් දහම් කරලා අනුමෝදන් කිරීම. දැන් මේ විදිහට මව්පියන් සම්බන්ධව දරුවන් කටයුතු කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේ ওই විදිහෙන් දේශනා කරනවා වගේම තවත් තැන්වලදී තථාගතයන් වහන්සේ විශේෂයෙන් දක්වනවා සුප්පතිකාර සූත්‍රය වගේ සූත්‍ර දේශනාවලදී උන්වහන්සේ දේශනා කරනවා මේ මව්පියන්ට උපස්ථාන කිරීම එහෙම නැත්නම් මව්පියන්ගේ ණයෙන් නිදහස් වීම සඳහා දරුවන් විසින් අර කන්නා දින්න ටික දීම උපස්ථාන භෞතික කය පවත්වා ගන්නට උපස්ථාන කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇයිද ප්‍රමාණවත් වෙන්නේ නැත්තේ? ඒ දරුවා වෙනුවෙන් අම්මා තාත්තා කරලා තියෙන්නේ අර කය පෝෂණය කරන එක විතරක් නෙමෙයි. ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේතරෝ ඒ දරුවා හදලා කායිකව සහ මානසිකව ඒ දරුවා සංවර්ධනය කරලා ඊට පස්සේ ආධ්‍යාත්මික වශයෙන් ලෝකේ નિවරදිව දකින්නටත් මඟ පෙන්වලා තියෙනවා. ඒතකොට මානසික සංවර්ධනයේට සහ ආධ්‍යාත්මික සංවර්ධනයේට මව්පියෝ දායක වෙලා තියෙනවා දරුවන්. එවනම් දරුවගේ වගකීමක් වෙනවා, යුතුයකමක් වෙනවා කොහොමද අර මව්පියන්ට වෘද්ධ සමයේදී මානසික ආධ්‍යාත්මික සංවර්ධනය නිර්මාණය සඳහා යලි සහාය එතකොට දැන් මේ දාමේ ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි. තමන් කුඩා කාලේ තමන්ට බැරි කාලේ ඒ අය උදව් කළා, කය පෝෂණය කරගන්නත් මානසික ආධ්‍යාත්මික ගුණ නුවණ දියුණු කරගන්නට. එතකොට දැන් මව්පියන් දුර්වල වෙනකොට අපි ඒ අය කායිකව පෝෂණය කරනවා. වගේම ඒ අය මානසික සහ ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කරන්නට කැප වෙන්නට අවශ්‍යයි. එහෙම නොවි අර කන්නාඳින්න ටික පමණක් දීලා අප උපස්ථාන කිරීම පමණක් කරනවා නම් ඒ දරුවට එපමණකින් මව්පියන්ගෙන් ගත්තු ණයෙන් නිදහස් වෙන්න බෑ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. අපි අහලා තියෙනවා පින්තුන් ධර්ම දේශනාවේදී අහලා ඇති බුදුහාමුදුරු උපමාවක් දේශනා කරනවා. අම්මයි තාත්තයි උරහිස් දෙක මත තියාගෙන බිමට නොබස්වාම අවුරුදු 100ක් ඒක කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි බුදුහාමුදුරු උපමාවක් ඇටියට දේශනා කරන්නේ. අම්මයි තාත්තයි උරහිස් දෙක මත තියාගෙන බිමට බස්වන්නෙම නැතුව අවුරුදු 100ක්ම එක දිගට කන්න බොන්න සියල්ල අර උරහිස් දෙක මතම තියාගෙන ඊළඟට මල මූත්‍ර පවා උරහිස් දෙක මතම තියාගෙන ඒවා සුද්ධ පවිත්‍ර කරලා එහෙම යම් කිසි දරුවෙක් කළා වුණත් අර දරුව මව්පියන්ගෙන් ගත්ත ණයෙන් නිදහස් වෙන්නේ නැහැ ඒ අම්මයි තාත්තයි සක්විති රජ පදවිය පිහිටෙව්වත් මුළු පෘථුවියටම අධිපති තනතුර ලබා දුන්නා ඒ මව්පියන්ගෙන් ගත්තු ණයෙන් නිදහස් වෙන්න. එහෙනම් කොහොමද නිදහස් වෙන්න පුළුවන්නේ? සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ ගුණාංග දියුණු කරගන්නට මව්පියන්ට උදව් කරන්නට පුළුවන්. සද්ධාව නැති මව්පියන් සද්ධා සම්පත්තිෙහි පිහිටනවා. සිල්වත්කම් අඩුමව්පියන් සීල සම්පත්තියෙහි පිහිටනවා. පරිත්‍යාගශීලී බවට නැඹුරු නොවුණු මසුරු ගති ඇති මව්පියන් ත්‍යාග සම්පත්තියෙහි පිහිටනවා. ප්‍රඥාව නැති මව්පියන් ප්‍රඥා සම්පත්තියෙහි පිහිටනවා. පිහිටවනවා. දැනටමත් මව්පියන්ට සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ ගුණාංග තියෙනවා නම් ඒවා වඩා වර්ධනය කරගන්නට අර දරුවන් මව්පියන්ට සහාය වෙන්නට. අන්න එහෙම කරන දරුවා තමයි ඒ මව්පියන්ගෙන් ගත්තු ණයනොත් නිදහස් වුණා වෙන්නේ අතිරේක සංග්‍රහයකුත් කළා වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට දැන් මොකද්ද මේ තරම්ම මව්පියන්ගෙන් අරගෙන තියෙන ණය? අර මේ කය හදලා දීලා තියෙනවා. ඊට පස්සේ කායික සහ මානසිකව පෝෂණය කරලා තියෙනවා. ඊළඟට ලෝකය දකින්නට මඟ සලස්වලා දෙනවා. එතකොට දැන් අපිට බුද්ධිමත්ව කල්පනා කරනකොට වැටහෙන්නට ඕන අර කුල වංශේ පවත්වනවා කියන කාරණයක් කිව්වනේ. එතකොට දැන් වෙනත් තැනකත් කෙනෙකුට දරුවෙක් හැටියට ඉපදිලා මනුස්ස ලෝකෙ ඕනතරම් තවයි ඉන්නේ. එතකොට ඒ අයට ඕන ඒ කැමති තැනක ජනිත වෙලා ජීවත් වෙන්න පුළුවන්. නමුත් Tamanට Tamanගේ මව්පියෝ හොඳ කුල પરම්පරාවක් පවත්වාගෙන ඇවිල්ලා අපට ගුණාත්මකව ජීවත් වෙන්නට මනස සංවර්ධනය කරන සුදුසු වාතාවරණයක් ගොඩනගලා දුන්නයි කියලා Tamanට පෙනෙනවා නම් අන්නේ යහපත පවත් සත්වයකට ඇති කර දෙන්නට සිටීම කරුණා මෛත්‍රිය ප්‍රඥාව පෙරදරි කොටගත් සමාජ යාන්ත්‍රණයට උදව් වෙනවා. එතකොට දැන් ඇත්තටම Taman පිළිබඳව සතුටක් තියෙන කෙනෙකුට තමයි අම්මා තාත්තා ගැන ගෞරවයක් ඇති තමන්ට තමන් ගැනම සතුටක් නැතිනම් අපි මොකට මේ ලෝකෙට ජනිත කළාද දන්නේ නැහැ මොකට හැදුවද දන්නේ නැහැ මොකට වැදුවද දන්නේ නැහැ කියලා මව්පියන්ටත් දෙස් දෙවල් තියෙන ස්වභාවයකට ඒ දරුවාපත් වෙන්න පුළුවන්. අම්මා තාත්තගේ වටිනාකමක් Tamanට තේින්නේ තමන්ගේ වටිනාකමක් පෙනෙනවා නම් පමණයි. තමන්ගේ වටිනාකමක් පෙනෙනවා නම් පමණයි ඒ තමන් වගේ යහපත් දරු ප්‍රජාවක් මේ සමාජයට දායාද කරලා මේ પરම්පරාව ඉදිරියට පවත්වාගෙන යාම වටිනවා. මොකද වෙනත් තැනක උපදිනවට වඩා මෙතන ඉපදුනොත් ඒ දරුවට ගුණධම් ඇතිව සත්පුරුෂයෙක් හැටියට වැඩෙන්න පුළුවන් කියන එක Tamanට පෙනෙන්නේ Taman තුල එබඳු සත්පුරුෂකම් තියෙනවා නම් පමණයි. අම්මා තාත්තගෙන් Tamante උරුම වෙච්ච සත්පුරුෂකම වටහා ගන්නට තරම් සිහිබුද්ධිය තියෙන්නටත් ඕන. ඒ සත්පුරුෂකම තවත් අයට දායාද කිරීමේ කරුණා මෛත්‍රිය තියෙන්නටත් ඕන. ඒ සියල්ලක් ඇතිව තමයි අපිට මේ ධාමය ඉදිරියට පවත්වන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිගාලෝවාද සූත්‍රයේදී මව්පියන් කියන්නේ పూర్ව දිශාව දිසා අනුවනේ බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සිගාල ගෘහපති පුත්‍රයාට මේ කාරණා ටික පැහැදිලි කරන්නේ. එතකොට පෙරදිග දිසාව කියලා හඳුන්වනවා නම් ඒ එහෙම හඳුන්වන්නේ මව්පියන්. ඒ මව්පියන් පිළිබඳව දරුවන් පිළිපැදිය යුත්තේ කෙසේද? දරුවන් පිළිබඳව මව්පියන් පිළිපැදිය යුත්තේ කෙසේද? ඒ තමයි පූර්ව දිශාව නම් වූ මේ භූමිකා දෙක අන්‍යෝන්‍ය වශයෙන් යැපිය යුතු ආකාරය කුමක් ඉලක්ක කොටගෙනද නැවැත්ම ඉලක්ක කොටගෙන එතකොට බෞද්ධයෙක් හැටියට නිවන් දකින්නට ඉලක්ක කරගෙන යන ගමනේදී තමන්ගේ තමන් ඉන්නේ ධාරක භූමිකාව තුළ නම් දරුවෙක් හැටියට මව්පියන් සම්බන්ධව පිළිපදින්නේ කොහොමද? තමන් ඉන්නේ මාතෘ පිතෘ භූමිකාව තුළ නම් මවක් පියෙක් හැටියට දරුවන් සම්බන්ධව කෙසේ පිළිපැදිය යුතුද කියන කාරණය මේ විදිහෙන් අපි වඩා ගැඹුරින් සිතලා කල්පනා කරලා තේරුම් ගත යුතු කාරණය ඒක හුදෙක් මේ සමාජයේ පවත්වන්නට දෙසූ කරුණක් පමණක් නොවේ නිවන් දැකීම සඳහා කෙලස් නැසීම සඳහා උපකාර වෙන ආකාරයෙන් සමාජය පැවැත්වීමේ ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එහෙමනම් අද දවසේ ඒ කාරණය ප්‍රමාණවත් කියලා හිතනවා. අපි ඊළඟ සතිවලදී ඉතිරි භූමිකා පිළිබඳව කතා බහ කරමු. එහෙමනම් දැන් අපි ධර්ම සාකච්ඡාවට යොමු වෙන්නට පුළුවන්කම තියෙනවා.